මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න හෝ හෝ මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. ඔය පළේනවට ගෑවිච්ච වෙදරාලයි ලොක්කී නාමෙලයි සේරට මං මං මං මං හෝ හෝ කිව්වමයි රා හෝ හෝ. අයි අයි අයි. මයිද අදත් කරත් කානුවට පෙරළුවද? ආ? ඔහෙට තුවාල වුණාද? බොලන් ලොක්කී මට ආවේශවලා ඉන්න යස සේනාධිපතියා නටවන්නේ නැතුව දැන්වත් ඇත්ත කියනවද? නැත්තම් මං මං මෙන්න බොලේ වැඩ අහසක් පොලවක් නොදන්නා මට තර්ජනය කරන්නේ මම මොනවා කරුවයි කියලාද මේ මං දැනගත්තා කවදා හරි මගේ ඇස් ගෙඩි දෙක වහලා ඔය නියාඩම නටන්ට ඉඩ දීලා සුදනී වගේ කරබාගෙන ඉඳී කියලා මං දැනගත්තා ඔන්නේ මොකද්ද මං නටාපු නියාඩම කියලා ඔය තාමත් මට කොලේ වහනවනේ මේ මායියා ඈ එහෙමද? හොඳයි ඒකත් මම බලාගන්න. ඔව් බලාගන්න බැල්නම් ඕන දෙයක් කරනවා. මට කමන්න. එහෙමද? ඈ? ඔව්. ආ හොඳයි හොඳයි. වචනෙන් කිව්වා මට ඕන දෙයක් කරගන්න කියලා. නෑ කියන්ට එපා. අර අර පාර යන අර යන එන තුන් හතර දෙනෙකුටම ඇහුණා ඒ වචනේ. මේ පින් සිද්ධ වෙයි නිවැරද්දේ මට කඩා පනින්නේ නැතුව සිද්ධ උනේ මොකද්ද කියන්ට ගෙදර ඇත්තෝ මට දඬුවම් කරන්න මට දඬුවම් කරන්න මාව පාචලයට ඇදලා දාන්න මට hina වෙන්න හිතාගෙනද ඒක එලිදරව් නොකර වහන් ගත්තේ ආ මං අහන්නේ මොකක් ගැනද දොඩවන්නේ පන්දේ දෙයියන් පල් මම මේ තියෙන මේ දේපොළ තේරම අන්තිම කැමැති පත්තරයකින් ලියලා දානවා අර පර මම අර පරණ පළහිලව්වේ කළු වෙතනගේ කෙල්ලෝ දෙන්නගේ නමට. ආදෙයනේ. එහෙම කරන්ට මං කරාපු වැරද්ද මොකද්ද? ඈ? වැරද්ද එක වැරද්දක් නෙවෙයි කෙරුවේ. වැරදි 1000ක් කරලයි ඇස් ගෙඩි දෙක වැහැව්වේ. ආව්. එහෙමනම් මම මේ ගෙදර තව එක දවසක්වත් ඉන්න වටින්නේ නැහැ. ඔව් මං යනවා යන්නම. මං යන්නම යනවා. Thank you. නැගී ගියොත් මං කමුතුයි. කවුද මට සලකන්ට ඉන්නේ? කවුද මගේ හෙරද වස්තුව හිර වෙනකොට මට බේත් පොවලා ළඟින් ඉඳගෙන මාව රැක බලාගන්නේ? දෝනියන්දා ගැන මගේ හිතේ තිබ්බ දරු කැක්කුම සුනේ සුමුණා නාමෙලා හින්දා නෑ නෑ නෑ නෑ ලොකෝට මං ඇත්තම කියන්නම්. මගේ මේ පපු කැනැත්ත හිර වෙන්න වගේ එනවා. අම්මේ අම්මේ මගේ උගුරකට වේලුණා. දිව කිරින්ට එනවා. බෑ බෑ බෑ ලොකු ලොකු ලොකු ළඟ නැතුව මට බෑ හුස්ම ගන්නවත්. ලොකෝ ලොකෝ අනේ ලොකු ඩිංගක් මෙහාට ඇරින් මට වා වතුර වතුර වතුර මොකද මොකද මේ කේන්දරි ගන්නෙ ඇයි ඇයි අපේ පපුව අත ගන්නෙ ඇයි මේ ලොකු මට වතුර ඕන ලොකු සුමනා සුමනා ඉක්මන් කරලා වතුර කෝප්පයක් ගේනවා <laughs> මම මැරිද ලොකු අනේ නෑ නෑ එහෙම බෙන්ට මං ඉඩ දෙන්නේ නෑ සුමනා ඔය වතුර කෝප්පේ තියලා ගිහින් මෙතනලා මේක වරින්. කෝ කෝ වතුර ටිකක් කෝ එපා එපා එපා එපා මිනිහා තමයි නාමෙලයි බිසෝවයි ගෙදරම නවත්තාගෙන මේ පටලැවිල්ල ඇති කෙරුවේ මොන පටලැවිල්ල ගැනද ඔය මේ කියන්නේ <laughs> මොකක් හරි ලොකු හිතමාරුවක් ඇති වෙලයි ওই විදිහට ඔය ඇතිරෙන්නේ විදරාලයා තමයි ඒකට මුල පිරුවේ මට ඕනේ නෑ ওই මිනිහගේ බේ හා එහෙමනම් සුමනා සුමනා දුවලා ගිහින් හන්දියේ තියෙන හයරින් කාර් එකක් අරන් එනවා ඉස්පිරිතාලට යන්න. නෑ නෑ නෑ ඕනේ නෑ ඕනේ නෑ. වතුර දුන්නට පස්සේ දැන් ටිකක් හොඳයි. හොඳයි. ටිකක් හොඳයි. හා එහෙනම් ඔහොම ඉන්න. නැගිටින්න එපා. හාන්සි පුටුවේ මේ ඉන්නකෝ. මං දොස්තර කෙනෙක් ගෙන්නන කල්. නෑ නෑ ඕනේ නෑ ඕනේ නෑ ඕනේ නෑ. මං යතොත් ඔහේ යයි යන්ට යන වෙලාවක ඒත් මං කොහොමද අර වෙච්චි පොරොන්දුව ඉට කරන්නේ පොරොන්දුවද ඈ කියන්න ඕනම දෙයක් මං ඒක ඉෂ්ට කරන්නම් මේ සම්මජ්ජාතියේදී ඒක කරන්න බෑ ලොකු අර අර ණයතුරුස් ගෙවලා නිදාස් වෙන එකද ඈ ඒ වගේ ණය කෝටි ගාණක් ලේසියෙන් මට ගන්න තිබ්බ එකම මාරිගේ වැහුණා එහෙම පෝසත් බෑනා කෙනෙක් මට නැති වුණා. එක මාර්ගයක් වැහුණට තව මාර්ග ඇතිනේ. පින් සිද්ධ වෙයි කියන්ට මේ හදිසියේ හිත අමාරු කරාගෙන ලෙඩ වුණේ ඇයි කියලා ඈ? ඉන්ට. ආ කො මොමෙන්ට්. මම ওই පපුව ටිකක් අත ගාලා හුස්ම ගන්නට පාසු කරන්ට කො මෙහාට හැරෙන්නකෝ සුමනා කොයිකටත් වෙදරාලාමිට ඩිංගක් මෙහාට එන්ට කියන්ට මං කීවා ඒ මිනිහා තමයි සේරටම මුල්ලුනේ කියලා. නෑ අපිට කිසිම නරකක් කෙරුවේ නැති මිනිස්සෙක්. එරත් ඔයිට මතක නේද? වෙද මාමා ඇවිත් ඔයගේ මේ වාගේ අමාරු වලට ළඟ ඉඳගෙන නේද ප්‍රතිකාර කරලා ඒ සේර්මත් හරි මේ අන්තිමට සිද්ධ වෙච්ච එකත් හරි ඌ මගේ පපු කැනත්ත හිල් කෙරුවා. නැගිටින්න එපා. ඔය ඔය කොහොම හාල්සෙලා ඉන්න. මම ගිහින් කවුරු හරි එක්කන් එනකල්. කවුද? කවුද? කවුද මට ඉන්නේ එක්කන් එන්ට ඈ? හිටියේ කදුවයි. ඒකේ මට පිටුපාලා ගියා. ඒකෙන් අර දිගා මඩුල්ලේ කවුරාල ලොක්කගේ මසුරන් වටිනා පුතාට ඌ මගේ බෑනට පයි පයි පයි වා දැන් මතක් කරන්ට දිඟ කාන්ති වෙන්ටකෝ මේ සුමනා ගෙනාපු විනිවැල් ගැට කොත්ත මල්ලි වතුර ටිකක් බීලා හාන්සි වෙලා ඉන්නකෝ ආ ඕ නෝම ඕ මොමෙන්ට් නැගිටින්න හදන්න එපා හොඳද? ඒ කියන්නේ මාව නිදි කරලා පිට වෙලා යන්නද? අපෝ එපා එපා මාව දාලා යන්න නම් එපා. එපා. නෑ නෑ මං එහෙම දාලා යන්න නෙවෙයි. අපි බැඳිලා ඉන්නේ. මං එහෙම දාලා යන්නේ නෑ. ඒ වුණත් මට දැනගන්න ඕනේ. මේ ලොකු හිත වේදනාව ඇති උනේ කොහොමද කියලා. කවුරු හින්දාද මේක උනේ මං ඇත්තම කියන්නම්කෝ ඇත්තම කියන්නම් මට ඔය බොන්ට දීපු කොත්තවලි ඌයි මගේ පපුව මේ පපුව කටාරින්ට කටාරින්ට මං හැන්දෙන් පුවන්න දැන් මේ පරණ දේවල් ගැන කොහෙත්ම හිත රිද්දා ගන්න එපා පරණ එකක් නෙවෙයි පරණ එකක් නෙවෙයි මේක මේ පාන්දරින් මංගන් සභා උසාවියට යන්න බක්කියේ නැගිලා අපේ පටු ගුරු පාර දිගේ යනකොට වෙච්ච සිද්ධියක් ලොකෝ ජහ බයිර ජහ ජහ බයිර ජහ මෙහිඳ මෙහිඳ බයිර මෙහිඳ ඉගෙන විගහට ජහ ඉගෙන විගහට ජහ ජහ කියලා හා හා හා <laughs> ඔයි ඩ්‍රයිවර් ඔය හෝම් එක නවත්තනවා මගේ ගුණා කුලප්පු නොකර. ආ. මේ ලොක්කා බැරිද ඔය බක්කේ ටිකක් අයින් කරලා කාරකට යන්න දෙන්න දැන්. ඒ නෝනටයි මහත්තයට ඉක්මනට යන්න ඕනේ. මොනවා? ලොක්කා කිව්වා මට? මේ <laughs> මේ මේ ලොක්ක නොකේ ඉලන්දාරේ කියන්නද කියන්නේ? <laughs> හොඳයි හොඳයි හොඳයි ලන්දාරියා. ඔය කරත්ත කබල වහාම අයින් කරලා පාරේට දෙනවා. මේ නෝනායි මහත්තයයි දෙන්න ගමන ගිහින් මේ එන්නේ. ඈ ඈ කොහමද ওই අයින් කරන්ට කියන්නේ? ඈ පැත්තකින් netති ගානුව. අනිත් පැත්තෙන් ගම් යුර. හා චක් වයිලා චක් චක් චක් චක් යම යම යම. අනේ සර්. අනේ සර් මට සමාවෙන්න. මේ පටුපාරේ යන්න බෑ ඉක්මනට. යහුණාද? සෑරටයි නෝනටයි දෙන්නටම නිින්ද ගිහින් වගේ. ඇයි ඉතින් මුළු රෑම මේ කාරකේ ඉඳගෙන ආවනේ. වායේ තෝම් ගහනවා නින් මේ ගුණාව කුලප්පු කරන්න. මට අද තව ගමන් දෙකක් යන්න කියලා. මෙහෙම ගියොත් මේ ගමනොත් ඉවර කරන්න බැරි වෙයි. මේ ගොළු බෙලි ගමනේ. ඕව් වෛරා හෝ හෝ හෝ හ්ම් හ්ම් දැන් ඵලයන්කෝ හෝන් ගහගෙන මම්මගේ බක්කිය අඟලක්වත් හොල්ලන්නේ නැහැ තේරුණාද හ්ම් බලමු කවුද දිනන්නේ කියලා ඈ ඒ හැරේ ගොළුබිලි ගමනක් නැවතුණා නේද <laughs> ඔය ලොකු උන්නේ මේ පින් සිද්ද වෙයි ඔය කරත්ත කබල කානුවටම අයින් කරගෙන අපිට යන්න ඉඩ දෙනවා. මං ඔහෙට 50කටත් දෙන්නම් රාපොටිට. ඈ හොඩේ මම මොකටද කියන්නේ? මූ කවුද මට රාබුන්ට 50ක් දෙන්නම් කියන්නේ? ඕ අනික මං ඔය රාජරාව බොන කෙනෙක් ඈ ඔයි ලොක්කා මොකද කියන්නේ අපිට යන්න පාර ඉද දෙනවද එහෙම නැත්නම් ඔය කබල් කරත්තේ ගුණයි ලොක්කයි සේරම මේ කාර්කෙන් ගගට තල්ලු කරන්නද? ඈ මූ මූ ආයෙත් මට ලොක්ක කිව්වා නේද? මේ බලපන් ඩ්‍රයිවර් මේ බලපන්. ඔබ දන්නවද මේ පළාතේ ලොක්ක කවුද කියන්ට? <laughs> කාටද උයි දැනගන්න ඕනේ? ඈ මං අහන්නේ මට යන්න ඉඩ දෙනවද? නැත්තම් කාර් එක ටිකක් චප්පු වුණාට කමක් නැහැ. ඔය කරත්තකට තල්ලු කරලා දාලා මං යන්නද? එතරම්. ඒයි ඩ්‍රයිවර්. ඔබ දැනගනින් මමයි මේ වෙයි කියේ ලොක්කා කියලා. <laughs> ඔව්. මේ මේ ඔය ලොකු කමින් මට වැඩක් නැහැ. මම මේ ජෝඩුවට පොරොන්දු වුණා උදේ 8 වෙන්න කලින් යන්න ඕන තැනකට ගිහින් බස්සනොයි කියලා. ඊට වඩා ලොකුයි මං යන ගමන. මං අද උදේ 8ට කලින් ගම් සභා උසාවියේ පෙනී හිටින්න යන ගම් පොරදානියේ. ආ හරි හරි හරි. එහෙමනම් ඔය කරත්ත කබල පාරෙන් අයින් කරලා ඔය ගොන්මාල්ල ලිහා දාලා නගිනවා මේ කාර් එකට. මං ගිහින් බස්සන්නම් ඔහෙට යන්න ඕන තැනකට. ආ එහෙමද? එහෙනම් හරි. ආ එහෙමනම් ඉන්නවා මං මේ ගොන්වස්ස ලිහලා කරත්තේ පාරෙන් පැත්තකට දාලා එනකල්. මේ ඒත් ඔය කාර්කේ නිදාගෙන ඉන්න ජෝඩුවට කරදරයක් දන්නේ නෑ නේද? <laughs> අපෝයි නෑ. මේ දෙන්න කසාද බැඳලා මනමාල මහත්තයාගේ අම්මලාගේ ගෙදරට ගිහිල්ලා එන ගම. මේ දෙන්නටම මහන්සි. හුඟක් ඈත ඉඳලා එන්නේ. ආ හුඟක් ඈත කීයේ කොහෙද? දුම්බර හාරිස්පත්තුව පළාතේ. ඈ දුම්බර කීවා? කසාද බැඳපු ජෝඩුවක් කීවා? කවුද කවුද නම් ගත්තා? මන් දන්නේ නැහැ. හැබැයි දෙන්නම මේ මුවන් පැලැස්සේ මහා ඉස්කෝලේ උගන්වන ගුරුවරයෙකුයි උන්නැහැගේ අලුත බැඳපු මනමාලි. ඕනේ නම් කාර්කී වීදුරුවට උඩින් ටිකක් බැලුවට කමක් නැහැ. හැබැයි නින්දට බාධා නොකර. හතර වරන් දෙයෝ සාකී කෝ කෝ කෝ මගේ තුවක්කු බටේ ගන්නවා මෙහාට මම මම මේක ලේසියෙන් අරින්නේ නෑ ඔව් ලේසියෙන් අරින්නේ නෑ නාම්බෝ ඕ දැනගන්තු කෝ කෝ මගේ මගේ මේ වෙඩි බටේ ආ ඔය ලොක්කා අයින් වෙනවා කාර් එකට යට නොවි යනවා යන්න හකට හිත චීරි ගැහිලා කඹුතුයි. ආයෙත් ඉතින් ඒක හදන්න බෑ. මං අහන්නේ එහෙම වෙන්න කාරණාව මොකක්ද කියලා. දැන්වත් මට කියනවද? නාමෙලා බිසෝව කසාදි බැඳගෙන උගේ මහවුන්ට පෙන්නන්ට එකුරාගෙන ගියාලු දුම්බරට. මොනවා? ඕ මොනවා? කවුද? කවුද කීවේ ඔය කතාව? මේ මටවත් නොකිය එහෙම කරයිද? දැන් ඉතින් කියලා ඇති කාර්යය. මට බය අර දිගා මඩුල්ලේ රටක් වටින ඉලන්දාරියට මං වෙච්ච පොරොන්දුව කොහොමද ඉට කරන්නේ කියලා. මං අහන්නේ කවුද ඔය ආරංචි ඔහෙට කීවේ කියලායි. ඇඟේද රැත්තෝ කවුද කීවේ? ඊවා විතරක් මංගල ගමන ගිහින් කෙහෙට්ටු වෙලා කාර් එක ඇතුලේ දෙන්නා වෙන්කොරන්ට බැරි තාලෙට එකට ඇලිලා නිදාගෙන හිටිය හැටි මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා යෝධියේ <laughs> ඔව් ඒ කොහොම හිටියත් කසාද බැන්දයි කියලා මට නම් විශ්වාස කරන්න බෑ මිසෝ එහෙම දෙයක් කරගත්තා නම් මේ නින්දා කියන මට මට නොකිය ඉන්නේ නෑ තේරුණාද? මට කියනවා. එතකොට මෑණියන්ද විතරද මේ පවුලේ වග කියන්ට ඉන්නේ? ඇයි මේ පියානන්ද කියන මට ඒ විත්‍යක් නොකිව්වේ? ඈ? පියානන්ද එදා ඉඳලම ඔය සම්බන්ධයට විරුද්ධ වෙලා නේද? නාමල් රක්ෂාවෙලුත් අස්කොරලා දැම්මේ. ඒ බෑ නන්දියට මේ නැන්දම් මණ්ඩි තමයි දෝනියන් ද කරකාර බැඳ ගන්නට අත දුන්නේ. හා හොඳයි නැන්දම් මණ්ඩි හොඳයි බලමු. ඒ බෑනන්ඩි තව කොච්චර කල් ඔය ගුරුවරු රස්සාවි කරයිද කියලා. හා හා. දැන් ඒ සේරම අමනාප අමතක කරලා දාන්න. මගේ මේ මගේ මේ ඇටකටු පොළොවට පස්සුනත් ඔය නොබිනා කටයුත්තට සමාව දෙන්නේ නෑ ලොක්කියේ. දෙයනේ මතේ ළමයි දෙන්නගෙන් එක්කෙනෙක්වත් විද්‍යාසටහනක් නොකියේ. නොකියේ? නොකියේ උන් දැනගෙන හිටියා මං කීයට ගියත් ඔය පළ හිලව්වට කැමැත්තක් දෙන්නේ නෑ කියලා. ඔව්. බිසෝ මගේ දූණට ඒකී මට වඩාර දුම්බරින් ආපු ඉස්කෝලයට ඉස්කෝලයා නේද ඉස්කෝලේදී උඟා පාලට වැටිලා හිටිය බිසෝට උගන්නලා හිටන් ඉහලට ගත්තේ ඒක කෙරුවේ මේ සාගරේට තියෙන මගේ බූදලේ අයිති කරගෙන මේකේ රජ වෙන්න හිතාගෙන වෙන්න ඇති. අනේ අපොයියුගේ හොම්බට දමනවා. හා හා නැගිටින්න එපා. ඉවසන්ට ඉවසන්ට මම ඇතෝ කරුණා කරලා ඉවසන්ට ඔය ඔය පපුවේ අමාරුව මේ මේ බූදලේට වඩා මම මේ සේරම ලියලා දානවා අර මගේ පරණ මඟුලේ එතනගේ කෙල්ලෝ දෙන්නට ආ විවරයිනේ ඒක ඉතින් ඔයගේ කැමැත්ත නමුත් කරුණා කරලා මට කියන්න කවුද කීවේ නාමෙලුයි බිසෝයි කසාද බැන්දයි කියලා. කීවේ කාර් එක පතවාගෙන ගිය ඩ්‍රයිවරයා. අනේ කෝ කෝ කෝ ඒ ඩ්‍රයිවරයා මං මං අහන්න උනේ මේ ගැන මිනිහගෙන් කෝ ඒ ඩ්‍රයිවරයා. ඒ මිනිහා ගියා යන්ට මටත් බැනලා. ආ. අන්න කවුද ආවේ බලන්න? කවුද ආවේ බලන්න? මං හිතන්නේ ඔය එන්ට ඇටි අර දිගා මඩුල්ලේ මනමාලයා කියලායි. ආරච්චි මස්සිනා නැද්ද ගෙදර? ආ මන් දැන් ඉතින් ඉඳලා වැඩක් නෑ මුදියෝ. ඈ? ඇයි වැඩක් නෑ කියන්නේ? කියන්නේ බිසෝයි නාමෙලයි කසාදි බැඳගෙන කම්මුතුයි. මේ <laughs> බාන්නේ ගැන කියන්ට තමා ආවේ ආරච්චි මස්සිනා. ඈ ඔය ආරංචිය කියාපු අරනෝලිස් ඩ්‍රයිවර් මං අඳුරනවා. මෙයා මගේ කඩේට ඇවිත් ආප්ප කාලා තේබුණ ගමන් මට කීවා ළඟදී බඳපු ජෝඩුවත් හොනි මූන් ගෙහුම් ආවයි කියලා. බාස්සිනා ඒක පට්ටපල් බොරුවක්. මොනවා මොනවා? මා තිතුවා ඔය කතාව බොරුවක් කියලා. කොහෙද? මං කියන දෙයක් අහනවා හැබැයි ඒ දෙන්න දුම්බර පළාතේ ඉන්න නෑයින් බලන්ට ගිහින් තියන්නේ අර නෝලිස් ඩ්‍රයිවර්ගේ කාර් එකෙන්. ඒකෙන් එහින්දා අර නෝලිසා හිතුවලු දෙන්නා බැඳපු ජෝඩුවා කියලා. මං ඒ ගැන හොඳට හාරා උස්සලා හැව්වාමයි අරනෝලිසා මට කීවේ දෙන්න කසාද බඳපු جوړුවක් වෙන්ට ඇති කියලා හිතුවයි කියලා. සවඩින්ගෙන් පපුව ඉර වෙලා ලොකු එයි අමාරුවක් වෙනවා මෙතන. නමුත් නමුත් උන් දෙන්නා ඒ කාර් එකේ පස්ස සීට් එකේ එකට ගුලි ගැහිලා හිටිය හැටි දැක්කා නම් දිගා මඩුල්ලේ බෑනා. එකට හිටිය එකයි. රෙජිස්ටර් ගාව අස්සම් කරලා විවාහ දිවිස ගන්න එකයි දෙකක් මස්සිනා එහෙම වුණා නම් හොඳයි මොකද්ද කිව්වේ නෑ මම මේ කිව්වේ මේ එහෙම කරගත්තේ නැති එක හොඳ හොඳයි කියන්නේ බොහෝමත්ම හොඳයි දැන් ඉතින් වැඩි කල්යන්ට කලින් අර දිගා මඩුල්ලේ මනමාලයට එන්ට කියලා ඒ කටහිත විගහට කරලා දාලා නිදහස් වෙන්න ඕනේ. තේරුණාද මුදියෝ? මට තේරුණා. නමුත් දුටුවද දොර වහගෙන ලොකු පිට වෙච්ච හැටි. ඒ කියන්නේ මොන ආරංචියක් ආවත් ලොකුට ඕන කරන්නේ කිසු අරුගේම කරෙල්ලන්ට එක අතකට මට හිතෙනවා අර නෝලිස් ඩ්‍රයිවරේ කියාපු කතාව ඇත්තක් වෙන්නත් බැරි නෑ කියලා ඕ මොනවා මොනවා මොනවා මම මේක ලේසියෙන් අරින්නේ නෑ ලොකෝ ඔවුන් කසාදි බැඳිලා කොයි ලෝකෙ හිටියත් ඒ මගුල කඩා ඉරුවේ නැත්තම් මම නෙවෙයි කීරාලා ආරච්චිල. ආ ඊට පස්සේ බිසෝ මේ ගෙදරට නාකි වෙන්න නවත්තා ගන්නද කල්පනාව? උන් බඳලා නම් ඒ කසාදිය කටු ගාලා දිගා මඬුල්ලේ මනමාලයට මං වෙච්ච පොරොන්දු ඉට්ට කරනවා ඉට්ට කරනවා හා <laughs> අයි ඒ මනමාලයා ඒ තරම්ම මෝඩද නඩවා රුවන් පැලස්සේ රඟපෑම් මයික් ප්‍රනාන්දු, රම්‍යා වනිගසේකර, රත්න ඩී නම්බුගේ සහ විජේ රත්න වරකාගොඩ. නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරි මුදලි නායක සෝමරත්නයන් ගුවන් විදුලියට රචනා කරන මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ නන්දා ජයමාන